ධර්මානු ශාස්තනාව දේශකයාණන් වහන්සේ මාතලේ ධම්මහදය ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මාංකඩවල සමාහිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්මා තීහ ආවුසෝ යමක යං කිංචි රූපං අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යම් දූරේ සම්තිකේවා සබ්බං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති එවං පස්සං ආවුසෝ යමක සුතවා අරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තස්මින් විමුක්ත මිති ඥානං හෝති තී ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත පින්තුණි නව පින්තුණි අද දේශනාව සඳහා අපි යොදාගත් මාතෘකාව සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ එන යමක සූත්‍රය අතිශයින්ම ගම්භීර වූ සියුම් වූ ඒ වගේම ගැඹුරු විවරණය වෙන කොටසක් තමයි අද මේ සූත්‍ර දේශනාව හරහා විවරණය කෙරෙන්නේ. ඒ නිසා ධර්ම දේශනා කරනකොට දාන කතා, සීල කතා, සග්ග කතා මේ පිළිවෙල කතාව කියලා හිත කර්මන්නේ කරලා, හිත ප්‍රබෝධමත් කරලා තමයි සාමුක්කාංශික දේශනාවට ගැඹුරු ධර්මයට අවතීර්ණ වෙන්නේ, දේශනා කරන්නේ. නමුත් පින්වතුනි, ඒ පිළිවෙල කතාව කියලා හිත බොහොම ප්‍රබෝධමත් කරලා මේ ධර්ම දේශනාවට එනකොට දේශනාව ආරම්භ කරනකොටම ගුවන් කාල හෝරාව ඉවරයි. ඉතින් ඒ ටික තමන්ගේ අධ්‍යාත්මික ජීවිතය තුළින් සසරේ දුක්ඛිත ස්වභාවය ලැබුණු මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම බුද්ධෝත්පාදකාරයේ දුර්ලභ ස්වභාවය හොඳට තේරුම් අරගෙන නුවණින් යුක්තව සදහම් මඟ පමණයි එකම රැකවරණ එකම පිහිට ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිත්තා තස්මායි භෝකිච්ච මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාත ධම්මේ එනිසා එකම රැකවරණේ සද්ධර්ම පමණයි දෙමාපියන්වත් අපිට කිසි කලෙකවත් උදව් උපකාර පිණිස පවතින්නේ හොඳට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්ඩ කන් යොමු කරලා සිත් යොමු කරලා ඒ ටික ධාරණය කරගන්න ඊට පස්සේ හොඳ නුවණින් යුක්තව ධර්මානුධම්ම ප්‍රතිපදාවක් තුල ජීවිතේ හුරු පුරුදු කරන්න කියලා දේශනා කරනවා. කය නිශ්චල කරගෙන ඉන්නා වගේම හිතත් නිශ්චල කරගෙන මේ බණ ටික අහන්න සෝදානම් වෙමු. පින්තුණී සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ එන ගැඹුරුම දහම් කොටසක් තමයි අද දවසේ මම විවරණය කරන්නේ. මං මේ අත්තන්ගේ මුලින්ම ප්‍රශ්නයක් අහන්නම්. රහතන් වහන්සේ මරණින් මත්තේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද නැද්ද? උපදින්නෙත් ඇත්ත නැද්දෙත් නැත්තේත් නැද්ද? මරණින් පස්සේ කය බිඳීමෙන් රහතන් වහන්සේ මරණින් මතු නොවේද? දැන් මෙබඳු ප්‍රශ්න ටිකක් තමයි අපිට තියෙන්නේ. ඒ නිසා සරලම උත්තරය තමයි අපි හැමෝම 99%ක්ම කියන්නේ රහතන් වහන්සේ මරණයත් එක්කම කය බිඳීමෙන් සිඳේ වෙනසේ මරණයෙන් මත්තේ රහතන් වහන්සේ නොවේයි කියලා තමයි බොහෝ දෙනෙක් ඇහුවොත් උත්තර දෙන්නේ අපි බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ කුමන තැනද ඉන්නේ ඇත්තටම අපි සත්‍ය වශයෙන්ම බුදු පියාණන් වහන්සේගේ දේශිත ධර්මය අනුගමනය කරන ශ්‍රාවක පිරිසක්ද කියලා දැනගන්න පුළුවන් හොඳම සූත්‍රයක් තමයි මේ සූත්‍රය. පින්වතුනි මූලාරම්භයේ ඉඳලා ಉದ್ದೇಶයේ වශයෙන් මේ සූත්‍රය මම කෙටියෙන් පැහැදිලි කරගෙන එන්නම් සවැත් නුවර ජේතවනාරාමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා ජේතවනාරාමය ජේතවනාරාමෙම යමක කියලා භික්ෂුවක් ඉන්නවා මේ භික්ෂුවට පාපී දෘෂ්ටියක් ඇති වෙලා තිබුණා අපිත් ඉන්නේ ඒ පැත්තෙමයි අපිටත් බොහෝ විට තියෙන මේ වගේ පාපී දෘෂ්ටියක් දැක්මක් මොකක්ද මේ යමක භික්ෂුවට ඇති වෙලා තිබුණු දෘෂ්ටිය රහත් මහණ කය බිඳීමෙන් පස්සේ සිඳේද වෙනසේද මරණයන් මතු නොවේද එසේ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ලදි කියලා ඉවර වෙලා මේ යමක භික්ෂුව මේ පාප දෘෂ්ටි අරගෙන තමයි හිටියේ භික්ෂුන් වහන්සේලාට මේක ආරෙන්චි උනම් පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහින් කිව්වා "ඇවැත්නි මේ පාප දෘෂ්ටි අයින් කරගන්න මේක මිත්‍යා දෘෂ්ටියක් කොච්චර කිව්වත් යමක මහන නෙවෙයි මේ කාරණාව පිළිගත්තේ උන්වහන්සේ කියනවා මම මේක භාග්‍යවතුන් වහන්සේගෙන් අහලා දැනගත්ත කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ තමයි දේශනා කරේ එනිසා මරණින් මත්තේ රහතන් වහන්සේ සිඳෙයි වෙනසෙයි මරණයෙන් මත්තේ වෙන්නේ නැහැ රහතන් වහන්සේ කියලා ඉවරලා තමයි මේ යමක භික්ෂුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරා කියලා ඉවරලා දරාගෙන හිටියේ භික්ෂුන් වහන්සලා කොච්චර කීවත් කොච්චර පැහැදිලි කරත් මේක තේරුම් කරලා දෙන්න බැරි වුණා ගියා සරියුත් හාමුදුරුවගාවට ගිහින් කිව්වා ස්වාමීනි යමක භික්ෂුව මේ වගේ පාප දෘෂ්ටියක් අරගෙන ඉන්නවා යමක භික්ෂුව මේ වගේ පාපී වූ දෘෂ්ටියක් අරගෙන ඉන්නවා ඒ යමක භික්ෂුව මේන් මුදව ගන්න ඕනේ කියලා කිව්වන් පස්සේ සරියුත් හාමුදුරුව තුස්නිම් භූත භාවයෙන් මේ කාරණා ඉවසුවා ඉවසලා ඉවර වෙලා සවස් කාලේ විවේකීව ඵල සමවතට සමවැදිලා හිටියේ සමවතෙන් නැගිටලා යමක මහන යම් තැනක්ද එතෙන්ට ගිහින් ඉවර වෙලා සතුටු සාමීචි කතා කරලා සරියුත් හාමුදුරුවෝ මේ යමක භික්ෂුවෙන් අහනවා ඇත්තද මේ භික්ෂුන් වහන්සේලා කියන කාරණාව යමක ඔබ කියනවද රහත් මහණ කය බිඳීමෙන් පස්සේ සිඳේ වෙනසේ මරණයන් මත්තේ නොවේයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා කරා කියලා ඔබ දේශනා කරනවද එහෙමයි ඇවැත්නි මම ඒ විදිහට තමයි දරන්නේ ඒ විදිහට තමයි දේශනා කරන්න කියලා කිව්වන් පස්සේ මේක හරි හෝ වැරදි හෝ කියලා මෙතනින් මේ තර්කය ඛණ්ඩණය කරන්න සරියුත් හාමුදුරුව ඉදිරිපත් උනේ නැහැ. සරියුත් හාමුදුරුව අහනවා ඊට පස්සේ මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් බොහෝම වැදගත්. ඉස්සරලාම ඒක වැරදි කියලා ඉවරලා කිව්වනම් පූර්ව විනිශ්චයක් ඉස්සරලා දීලා පස්සේ ධර්ම සාකච්ඡාවට ගියා නම් යමක භික්ෂුව සමහර වෙලාවට මේක පිළිගන්න එකක් නෑ කලින්ම වැරදි කිව්වනම් කොහොමද වැරදි කියන්නේ කියලා යමක භික්ෂුවටම අරත වැටහෙන ආකාරයට පැහැදිලි කරලා දුන්නා. ඉතින් පින්වතුනි මෙන්න මේ සදහම් විවරණය හරහා ඔබටත් මටත් අපි ශ්‍රවණය කරන හැම දෙනාටමත් මෙච්චර කාලයක් අපි හිතියේ යමක හාමුදුරුවන්ගේ පැත්තේද එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ගේ පැත්තේද මොකද්ද නිවැරදි සද්ධර්මය කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් ඊටාම වටින සූත්‍රයක් තමයි මේ යමක සූත්‍රය. සරියුත් හාමුදුරු අහනවා ඇවැත්නි රූපය නিত্যද අනිත්‍යද මේ යමක භික්ෂුවගෙන් අහනවා ඇවැත්නි රූපය නিত্যද අනිත්‍යද අන්න ඒ වෙලාවේ යමක භික්ෂුව උත්තර දෙනවා ඇවැත්නි අනිත්‍යයි රූපය අනිත්‍යයි එතකොට යම් පණානිච්ඡන් දුක්ඛං වාතං සුඛං වාති එතකොට දෙවෙනි ප්‍රශ්නේ අහනවා යමක් දුකයි නම් යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා අහනවා පළවෙනිට ඇහුව මොකක්ද? ඇවැත්නි රූපය නিত্যද අනිත්‍යද? පළවෙනි කාරණා මොකක්ද? රූපය නিত্যද අනිත්‍යද? ඊට පස්සේ ඔන්න දැන් යමක හාමුදුරුවම ප්‍රතිඋත්තර දෙනවා ඇවැත්නි රූපය අනිත්‍යයි. දෙවෙනි ප්‍රශ්නය අහනවා යම් පන අනිච්ඡං දුක්ඛං වාතං සුඛං වාති එතකොට දෙවෙනියට අහනවා යමක් අනිත්‍ය නම් යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද යමක් අනිත්‍ය වෙනවා නම් පවතින් නැත්නම් ඒක සැපයිද දුකයිද කියලා අහනවා එවත්නි ඒක යමක් අනිත්‍ය නම් යද නිච්ඡං තන් දුක්ඛං ඒක ඒකාන්තෙන් අනිත්‍ය ලක්ෂණය තියෙනවා නම් ඒක ඒකාන්තෙන් දුකයි යමක් අනිත්‍ය නම් ඊගාට අහන යමක් අනිත්‍ය නම් ඒක දුක නම් දැන් මොන උත්තරේ ගත්තා රූපය නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද අනිත්‍ය බව කොතන හරි තියෙනවා නම් ඒකාන්තයෙන් ඒක දුකයි කියලා යාම උත්තර දුන්නා ඔන්න ඔව් එහෙමනම් ඒ දුකයි නම් ඒ ධර්මතාවය යමක් අනිත්‍ය නම් ඒක දුක නම් ඒ වගේම විපරිණාම ධර්මතාවයෙන් යුක්ත නම් ඒ කියන්නේ පෙරලෙන සැහැවි ඇතිනම් එය මම මගේ මගේ ආත්මය කියලා ගන්න දකින්ද සුදුසුද කියලා අහනවා යමක් අනිත්‍ය නම් දුකයි නම් එක එක මොහොතක්වත් තමන්ගේ වශයෙන් පවත්වන්න බැයි නම් වෙනස් වෙනවා නම් විපරිණාම ලක්ෂණය තියෙනවා නම් ඒක මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා අහනවා. එවත්නි එසේ නොවේ මේ කියලා යමක හාමුදුරුවෝ න පැහැදිලි කරනවා. එවත් යමකේනි මේ ලෝකයේ අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යන්දෝරේ සම්තිකේවා සබ්බං රූපං මේ ලෝකේ යම්තාක් අපිට රූප හම්බ වෙනවා නම් ඒ හැම රූපයක්ම හම්බ වෙන්නේ මේ 11 ආකාරයකින් අපි හැමෝම දන්නවා රූපයක් අපිට හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන්නේ එක්ක අතීත හම්බ වුණ රූපයක් එහෙම නැත්නම් අනාගතේ රූපයක් හම්බ වෙයි එහෙම නැත්නම් වර්තමාන රූපයක් හම්බ වෙනවා ඊගාවට දුර රූපයක් වෙන්න පුළුවන් ළඟ රූපයක් වෙන්න පුළුවන් හීන රූපයක් වෙන්න පුළුවන් ප්‍රනීත රූපයක් වෙන්න පුළුවන් අධ්‍යාත්මික රූපයක් වෙන්න පුළුවන් බාහිර රූපයක් වෙන්න පුළුවන් මේ කුමන හෝ රූපයක් තියෙනවා නම් ඒ සියල්ලම ඒ හැම ධර්මතාවයක්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි දැන් අපි කලින් උත්තරයක් ගත්ත රූපය අනිත්‍යයි කියලා යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද කියලා ඇහුවා දුකයි කියලා උත්තරේ ගත්තා දුක්ඛු දේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා ඇහුවා සුදුසු නෑ කියලා කිව්වා එහෙමනම් අපිට යම්තාක් රූප හම්බ වෙන 11 භූමිය තුල 11 භූමිය කියලා කියන්නේ 11 ආකාරයේ තුල අතීත අනාගත පච්චුප්පන්නං වා අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පණීතං වා යන් දූරේ සම්තිකේවා සබ්බං රූපං මේ හැම රූපයක්ම අනිත්‍ය ලක්ෂණය තියෙනවා අනිත්‍ය ලක්ෂණේ යුක්තයි ඒ හැම රූපයක්ම ඒ හැම රූපයක්ම අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති පෙර නොතිබීමයි හැම රූපයක්ම උපදින්නේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් අනිත්‍ය ලක්ෂණේ යුක්ත මේ හැම රූපයක්ම මම කියලා ගන්න සුදුසුද නැහැ. මගේ කියලා ගන්න සුදුසුද නැහැ. මගේ ආත්මය කියලා ගන්නද සුදුසු නැහැ. එනිසා ඒ වගේම තමයි වේදනාව වේවා සංඥා වේවා සංඛාරේ වේවා විඥානේ වේවා එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කියන ධර්මතා පහම මේ කියන අනිත්‍ය ලක්ෂණයට යටත් අනිත්‍ය කියන ධර්මතාවයට ඒකාන්තයෙන් යටත් මේ හැම ධර්මතාවයක්ම එතකොට මේ ධර්මතා හැම එකක්ම අනිත්‍ය නම් විපරිණාම සැහැවි ඇතිනම් ඒ හැම ධර්මතාවයක්ම දුකයි දුක් වූ දේ මම මගේ මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ මේ විදියට විදසුන් මගින් යම්කිසි කෙනෙක් මේක නුවණින් දකිනවා නම් ඒ කාන්තයෙන් ඒක විදසුන් නුවණින් දැක්කොත් ඒ කාන්තයෙන් කලකිරෙනවා කලකිරලා නොයල්නවා කලකිරුණොත් ඒ කාන්තයෙන් ඇලෙන්නේ නැහැ නොයලෙනවා නොයලුනොත් ඒ කාන්තයෙන් මිදෙනවා මිදුන දවසට මිදුනා කියන නුවණ එනවා ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට මේ කාරණාව එකින් එක එකින් එක පැහැදිලි කරලා දෙනකොට යමක හාමුදුරුවන්ට මේ කාරණා හොඳට වැටහුණා. වැටහිලා ඉවරලා ඊට පස්සේ යමක හාමුදුරුව කියනවා ස්වාමීනි ඒකාන්තයෙන් මම මේ කාරණාව මනාකොට දැනගත්තා. භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් මනාකොට දේශනා කරන ලදද ඒ දහම මම මනාකොට දැන් දැනගත්තා මම ධර්මය අවබෝධ කරගත්තා මගේ ලාමක දෘෂ්ටිය පහ වෙලා ගියා කියලා ඉවර වෙලා යමක හාමුදුරුවෝ සරියුත් හාමුදුරන් දේශනා කරා ඉතින් යමක තෙරුන් වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් බවට පරිවර්තනය වුණා ලාමක දෘෂ්ටිය දුර වෙලා ගියා රහතන් වහන්සේ මරණින් මත්තේ සිඳේ බිඳේ විනාශ වේ මරණින් මත්තේ නොවේ කියන මේ ආත්ම දෘෂ්ටිය දුර වෙලා ගියා. ඉතින් අපි තවදුරටත් උද්දේශ වශයෙන් මේ කියපු කාරණාව තවදුරටත් විස්තරාත්මකව බලමු. මේ කාරණාව කොහොමද අපේ ජීවිතේට එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ දේශිත ජරා මර නිරෝධය වෙනුවෙන් කොහොමද අපි මේක අර්ථ කුළු ගන්නගෙන අපේ ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලා අපි බලමු. අපි දන්නවා දැන් මෙතන හොඳට මතක තියාගන්න හොඳ වැදගත් කාරණාවක් තියෙනවා සරියුත් හාමුදුරුව මුලින්ම අහනවා ඇවැත්නි රූපය නিত্যද අනිත්‍යද මේ හුදු රූපය ගැන අහන්නේ රූපේ අපිට ඉපදෙනකොට නාම ධර්ම ටිකක් වැය වෙලා අපිට රූපේ හම්බ වෙනවා. එතකොට ඒ උපදින රූපය හුදු රූපයක්. රූපයේ ස්වභාවය තමයි චිත්ත විසංසට්ටයි, චිත්ත විප්පයුත්තයි. ඒ රූපය කිසි කලකවත් හිතෙහි යෙදෙන්නෙත් නැහැ, හිතෙහි ගැටෙන්නෙත් නැහැ. රූපය අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති පෙර නොතිබීම හටගන්න වර්ණ සටහනක් හැඩ සටහනක් තියෙන රූපයක් තියෙනවා නම් ඒ පේන රූපය බාහිර ධාතුවට අයිතිත් නැහැ ඇහැට අයිතිත් නැහැ හිතට අයිතිත් නැහැ පෙර නොතිබීම හටගත්ත ඒ වර්ණ සටහන හැඩ සටහන පුරාණ කර්මයට අපි හදාගත් ආයතන නිසා බාහිර ධාතුව ගැටුණහම අපිට රූපයක් ප්‍රකට වෙලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ රූපය නিত্যද අනිත්‍යද? ඒකාන්තයෙන් අනිත්‍යයි. එතකොට මේ රූපය කෙනෙක්වත් පුජ්‍යලයක්වත් දෙයක් වෙලා මුකුත් එහෙම වෙලා නැහැ. ඒ නිසා රූපේ වර්ණ සටහනක් හැඩ සටහනක් විතරක් තියෙන තැනක රූපේ යථා ස්වභාවය තමයි ආහාර නිසා හටගත්තා ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වුණා එනිසා මේ හුදු රූප මාත්‍රයක් හැඩසටහන් මාත්‍රයක් විතර තියෙන මේ රූපය නිරුද්ධ වෙනවා ඊට පස්සේ ඒ විදියට මහනවා වේදනාව ස්පර්ශ නිසා හටගත්ත වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව කෙනෙක්ගේ වේදනාව නෙවෙයි. එහෙම නැත්නම් ඉෂ්ඨකාන්ත ප්‍රියමනාප දේයක වේදනාව හෝ අනිෂ්ඨ අකාන්ත දේයක වේදනාව නෙවෙයි. දෙයක් වෙන්න ඉස්සර වෙලා ස්පර්ශය නිසා හටගත්ත වේදනාවක් තිබ්බනම් ආය පටිබද්ධ වූ සැප වේදනාවක් වෙන්න පුළුවන් දුක් වේදනාවක් වෙන්න පුළුවන් ධාතුනානත්වේ නිසා යම් සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා ස්පර්ශ නිසා හටගත්ත වේදනාවක් තිබ්බනම් මේ වේදනාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ස්පර්ශ නිසා හටගත්ත සංඥාවක් තිබ්බනම් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා සංඛාරයක් තිබ්බනම් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන නාම රූප දෙක නිසා ඇතිවෙන විඥානය මේ ධර්මතා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මේ තුල කිසි කලකවත් ආත්ම දෘෂ්ටියකින් මම මගේ මගේ ආත්මය කියලා කිසිදු ගතියක් මේ නාම ධර්ම තුල හෝ රූප ධර්ම තුල දකින්න ඇත්තේ නැහැ. ඒ හැම ධර්මතාවයක්ම හටගන්නේ පෙර නොතිබීමයි. පුරාණ කර්මයට මොකද අපිට හැම වෙලේම අහේතුක අප්‍රත්‍තිකව මේ ධර්මතා ඉපදුනා නෙවෙයි ඒ හැම ධර්මතාවයක්ම පුරාණ කර්මයට ආයතන ටික නිසාම හටගත්තේ අකාස්මිකව අදිච්ච සමුප්පන්න විපදුනා නෙවෙයි. ඒ නිසා මේ පැත්ත පෙන්නනවා පුරාණ කර්මයට කියලා. පුරාණ කම්ම වශයෙන්. එහෙම පෙන්නලා ඒ හැම ධර්මතාවයක්ම පෙනුන ඇහුන දැනෙන මේ ධර්මතා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන ධර්මතා නිරුද්ධ වුණාම ආය වතාවක් දකිනවනම් අලුත්ෙන්ම වර්ණ සටහනක් හැඩ සටහනක් උපදින්නේ. එනිසා එකදු ධර්මතාවයක්වත් පවතින්නේ නিত্য නෑ හැම ධර්මතාවයක්ම අනිත්‍යයි. එතකොට යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය ධර්මතාවය ඒකාන්තෙන් දුකයි. දුක් වූ දේ කිසි කෙනෙක් කැමති නෑනේ මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න මම කියනකොට මානයත් මගේ කියනකොට තණ්හාවත් මගේ ආත්මය කියනකොට දිට්ඨියත් එතකොට තණ්හා මාන දිට්ටි කියන මේ ප්‍රපංච ධර්මතා තමයි රූපේ යථා ස්වභාවය නොදකින්නකොට රූපය හටගෙන නිරුද්ධ වෙනවා කියන අනිත්‍ය භාවය නොදකින්නකොටම කුමක්ද සිද්ධ වෙන්නේ රූපය නිත්‍ය හැටියට පිනිච්ච රූපේ තිබුණා තියෙනවා නිත්‍ය හැටියට අපිට ප්‍රකට වෙනවා එහෙම ප්‍රකට වෙනවත් එක්කම ඊට පස්සේ වේදනා වේවා සංඥා වේවා සංකාරේ වේවා මේ ධර්මතාත් අනිත්‍ය ධර්මතා පෙර නොතිබීමයි හටගන්නේ ස්පර්ශ නිසා හටගන්න ධර්මතා විස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා නිරෝධය නොදන්න හැම මොහොතකම ඇති බවට හම්බ වෙනවා නාම රූප දෙක නිසාම හටගත් විඥානයත් ඇති බවට හම්බ වෙනවා එතකොට හොඳට මේ කාරණාව සරියුත් හාමුදුරුව එකින් එක එකින් එක විමසලා එවත් යමකේනි මෙසේ දක්නා ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා රූපේ කලකිරෙනවා. ඇයි රූපේ කලකිරෙන්නේ? හැම මොහොතකම අනිත්‍ය සැහැව ඇති අනිත්‍ය වෙන රූපයක් නම් තියෙන්නේ. ඒ පිළිබඳව කලකිරෙනවා. එනිසා මොකද එහෙම නොදකින තාක් රූපේ මම වෙලා එහෙම නැත්නම් මගේ වෙලා මගේ ආත්මය වෙලා පේනවා. එහෙම නැත්නම් වේදනාව සංඥාව සංකාරේ විඥානේ මම වෙලා මගේ වෙලා මගේ ආත්මය වෙලා පේනවා. යම්කිසි කෙනෙක් මනාකොට මෙහෙම දකිනවා නම් රූපේ ගැන කලකිරෙනවා වේදනාව සංඥාව සංකාරය පිළිබඳව රහත් බව පිණිස මේ එකදු ධර්මතාවයක් වෙන ධර්මතාවයක් ඇත්තේ නැහැ කියලා දැනගන්නවා ඇවැත් යමකේනේ මොකක්ද හිතන්නේ රූපයේ සත්වයා දකින්නවද දැන් දැන් රූපයේ සත් මොකද රූපේ හැම මොහොතක වර්තමානයක නම් පච්චුප්පන්න ප්‍රත්‍යයෙන් ඉපදෙන රූපයක් ප්‍රත්‍ය නිරෝධයෙන් හැම මොහොතකම නිරුද්ධ වෙනවා නම් ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අර අපි සඳහන් කරේ 11 ආකාරයක ඒ හැම රූපයක්ම නිරුද්ධ වෙනවා නම් ඒ රූපය සත්වයේ හැටියට ඒ කියන්නේ මම මගේ මගේ ආත්මය හැටියට ගන්න පුළුවන්ද හැම මොහොතකම පේන රූපයක් මෙහෙම තමන්ගේ කය දිහා බලනකොටත් හටගෙන නිරුද්ධ වෙනවා නම් බාහිර දිහා බලනකොටත් පෙර නොතිබීම හටගෙන නිරුද්ධ වෙනවා නම් මේ මේ මොහොතට කලින් පෙනිච්ච හැම රූපයක්ම නිරුද්ධ නම් ඒ හටගත් හුදකලා හැම වේදනා සංඥා සංකාර විඥානයක්ම නිරුද්ධ නම් මම කියලා පනවන්න එකදු නিত্য වූ තැනක් නැත්තම් එහෙම නැත්නම් කෙනෙක් පුජ්‍යලයක් සත්වයේ කියලා නিত্য වූ එකදු තැනක්වත් පණවන්න නැත්නම් පින්වතුනි අපි කොහෙද සත්වයා පුජ්‍යලය කියලා පණවන්නේ? එවත් යමකේනේ කුමක්ද එහෙනම් හිතන්නේ? රූපේ සත්වයා කියලා දකිනවද? ඔන්න යමක හාමුදුරුවෝ එවත්නි ඒක එහෙම වෙන්නේ නැහැ නොවේමයි කියලා කියනවා. වේදනාව එහෙනම් සංඥාව එහෙනම් සංකාරයේ විඥානයේ සත්වයා කියලා දකිනවද? ඇයි මේ විඥානය කලින් ඉඳලා අප එකක් නෙවෙයි නාම රූප දෙක නිසාම වර්තමානයේක උපදින්නේ. වර්තමානයේක උපදින මේ විඥානය පෙර වර්තමානයේක උපදින මේ විඥානය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට මේ රූපේවත් නාමේවත් නාම රූප දෙක නිසා උපදින විඥානයේවත් සත්‍යේ පුජ්‍යලයක් ඉන්නවා කියලා දකින්නවද කියලා අහනවා. ඇවැත්නේ නොවේමය විඥාණයෙන් හැමනම් වෙන්ව සත්‍යය දකින්නවා දැන් විඥාණය සත්වයක් නෙවෙයි නම් ඔබ සත්වයා එහෙම නැත්නම් රහතන් වහන්සේ කියලා දකින්නේ විඥාණෙත් එහෙම දකින්න නැත්නම් සත්වයා දකින්න නැත්නම් ඔබ රහතන් වහන්සේ කියලා විඥාණයෙන් වෙන්ව සත්වයක් දකින්නවද කියලා අහනවා ඇවැත්නේ තෙල නොවේමය වේදනාවෙන් වෙන්ව සත්වයක් එහෙම නැත්නම් රහතන් වහන්සේ දකින්නවද? සංඥාවෙන්, සංකාරයෙන් සත්‍ය පණවනවද? ඇයි පණවන්න විදියක් නැහැයි? ඒ හැම ධර්මතාවයක්ම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. එතකොට ඒකදු රූප ධර්මතාවයක්වත් මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා පණවන්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. නාම ධර්මතාවත් ඒ විදිහමයි විඥානයත් ඒ විදියමයි සත්වයේ පුජ්‍යලයේ කියලා පණවන්න එකදු ධර්මතාවයක්වත් නැහැ. ඇයි? පණවන්න හදනකොට හිතනකොටම කලින් ධර්මතා ඉතුරුට නැතුව නිරුද්ධ නම් අපි මොකේද දැන් සත්වය පුජ්‍යලයේ කියලා පණවන්නේ? ඉතුරු නැතුව මේ ධර්මතා නිරුද්ධ නම් ඇවත් යමකේනි කුමක්ද හිතන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය මේ ධර්මතා තුල සත්වය දකින්න පුළුවන්ද? හිටපු ඉන්න පවතින සත්වයේ දකින්න බෑයි හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙනවා නම් ඉන්න සත්වයක් අපිට දකින්න පුළුවන් හැකියාවක් ඇත්තේ නැහැ. එතකොට හැම වෙලේම අපි මරණයෙන් මත්තේ රහතන් වහන්සේ නොවේමයි කියලා අපි පනවනවා නම් ඒ තුල තියෙන ආධ්‍යාරයෙන් රහතන් වහන්සේ ආධ්‍යාරයෙන් තියෙන ජීවත් වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් තමයි මරණයෙන් පස්සේ නැති වෙන්නේ කියලා. එවත් යමකේනි ඒ කිම හඟි උද රූප නොවු වේදනා නොවු සංඥා නොවු සංකාර නොවු විඥාන නොවු මේ ධර්මය සත්වයා කියලා දකිනවද? ඒ කියන්නේ රූපයෙන් වෙන්ව වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් වෙන්ව අපිට සත්‍යය කියලා පණවන්න පුළුවන්ද? මේ ස්කන්ධ පංචකයෙන් තොරව සත්වයේ කියලා අපිට පණවන්න බෑ. ඇවැත්නි තෙල නොවේ මේ කියලා ඉවරලා පැහැදිලි කරනවා. ඇවැත් යමකේනි මෙහිලා මේ අත්බවෙහිම මේ ජීවිතයේ තුලම නුඹට සත්‍ය විසින්ම ස්ථිර වශයෙන්ම සත්වයක් නොලැබෙන කල්හි දැන් හොඳට තේරුම් ගත්තා හේතු නිසා හටගත් අනාත්ම රූපය කිසි කලකවත් අනිත්‍ය වෙනවා එතන සත්ව පුද්ගල භාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා හටගත් වේදනා සංඥා සංකාර විඥාන ස්පර්ශය නිසාත් නාම ධර්ම නිසාත් හටගත් මේ විඥාන නාම රූප දෙකත් විඥානයත් කිසි කලකවත් සත්වේ පුජ්‍යලයක් වෙන්නේ අනාත්මයි. එනිසා මේ අත්බැවිහිම මේ මොහොත තුලම ඔබ දකිනවනම් නාම රූප දෙකේම අනාත්ම ස්වභාවය ස්ථිර වශයෙන් මනාකොට මේක දකිනවනම් මේ මොහොතේ සත්වයේ පුජ්‍යලේ නොදකින කල්හි සත්වයේගේ පුජ්‍යලේගේ පැනවීමක් නැති කල්හි මරණයෙන් පස්සේ කතා කරන සත්වය කවුද මේක බොහොම ගැඹුරු කාරණාවක් දැන් ජීවත් වෙලා ඉන්න සත්වයකට සාපේක්ෂවයි අපිට මේ සත්වයා මරණයන් මත්තේ ඉන්නවා හෝ නැහැ හෝ කියලා කියන්න පුළුවන්. තේරුණාද? මරණයන් මත්තේ සත්වයා ඉන්නවා හෝ මරණයෙන් පස්සේ නොවේමයි කියලා පණවන්න පුළුවන් හැම වෙලේම කුමක් නිසාද? ජීවත් වෙන හිටපු ඉන්න සත්වයකට සාපේක්ෂව පින්වතුනි ජීවත් වෙන මේ මොහොතේ මේ මොහොත තුලත් සත්පුද්ගල භාවයේ නැති තැනක අපි කෙසේනම් සත්පුද්ගල භාවයක් පණවන්නේද? පින්වතුනි ඒ නිසා කිසි කලෙකත් එබඳු සත්පුද්ගල භාවයක් නැති අනාත්ම ස්කන්ධ ධර්මතාටිහික ඒ යථා ස්වභාවය යම් කිසි කෙනෙක් නුවණින් දැක්කොත් ඒ නුවණ නිසාම කුමක්ද සිද්ධ වෙන්නේ? ඒ කාන්තයෙන් රහතන් වහන්සේ මරණයන් මැත්තේ ඉන්නවද නැද්ද කියන මේ කාරණාව නොයදෙන බව ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා වැටහෙනවා සරියුත් හාමුදුරුවෝ මේ දේශනාව කියනවත් එකම ලාමක දෘෂ්ටිය ගත්ත ඒ යමක හාමුදුරුවන්ගේ දෘෂ්ටිය පහ වෙලා ගියා පහ වෙලා ගිහින් මා විසින් ධර්මය අවබෝධ කරන් ලද්දේ කියලා ඉවරලා මෙහෙම පැහැදිලි කරා ඇවැත් යමකේනි ඉඳින් තොප මිසේ විචනන්නා වුනම් ඇවැත් යමකේනි යම් මෙහි අරිහත්තු ශීනාශ්‍රව මහණෙක් වේද හේ කාබුන් මරණින් මතු ඒ කාබුන් කියන්නේ කය බිඳීමෙන් මරණයෙන් පස්සේ කිම වේද ඇවැත් යමකේනි මෙසේ ප්‍රශ්න කරමුවාම තෙපි කිමක විසඳා කියන්නේ හුද කියලා සරියුත් හාමුදුරුව නැවතත් අහනවා ඇවැත්නි ඉඳින් මා මෙසේ ප්‍රශ්න අසන්නේ නම් මගෙන් ඇවත් යමකේනි යම් මේ අරිහත් සීනාශ්‍රව මහණෙක් වේද හේ කය බිඳීමෙන් මරණින් මත්තේ ඇවත්නි මෙසේ අහන ලද ප්‍රශ්නය මම මෙහෙම විසඳනවා කියලා රූපය අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක්ද ඒ දුක්ඛ ධර්මතාවේ නිරුද්ධයි අස්තංගත වෙනවා වේදනාව සංඥාව සංකාරය විඥාන මේ හැම ධර්මතාවයේ දුකක්මයි ඒ දුක්ඛ ධර්මතාවයේ හටගෙන නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙච්ච ධර්මතාවයේ ආය හට නොගන්නා බවට යනවා අස්තංගත වෙනවා එහෙම අස්තංගත වුණාම ඒ ධර්මතාවය මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න සුදුසු නෑ කියලා ඉවරලා ඇවත් යමකේනි මනවියවත් යමකේනි එසේ වීනම් මේ අරුත ඒ කියන්නේ මේ ධර්මය බෙහෙවින් දැනිය පිණිස තොපට උපමාවක් කරන්නම් කියලා ඉවරලා සරියුත් හාමුදුරුවෝ තව පුංචි උපමාවක් කියනවා කුමක්ද ගැහැවි පුතෙක් හෝ ගැහැවියෙක් හෝ ආරක්ෂා සම්පන්න ඔහුට අවැඩ කැමැති අහිත කැමැති උපාය හතරකින් ക്ഷേම භාවය නොකැමැති කෙන උවදුරු කැමැති දිවි තොර කරනු කැමැති යම්කිසි පුරුෂයෙක් ඉපදුනා නම් ඔහුට මෙබඳු සිතක් වන්නේය මේ ගැහැවි පුත්‍රයා මහත් ධනයෙන් හා මහත් බලයෙන් ආඩ්‍යයි එනිසා මෙයාට වටන් කරන්නේ කියලා ඉවර වෙලා හේ පළමුව නැගිටලා පළමුව අවදි වෙලා හොඳට උපකාර කරනවා එහෙම උපකාර කරලා ඉවර වෙලා යම්කිසි කෙනෙක් විශ්වාසබන්ත භාවය තෝරගෙන ඔහුත් එක්කම ඉඳලා හැබැයි ඉඩක් ලද වෙලාවේ මේ කෙනා මොකද කරන්නේ අර විශ්වාසබන්ත භාවයේ කඩ කරලා ඉවර වෙලා තියුණු සැතකින් දිවි කපන්නේ යම්සේද ඇවත් යමකේන්නේ ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධ ධර්මතාවයේ අපිටම ප්‍රිය වශයෙන් අපිටම මනාප වශයෙන් ඉඳලා ඉවරලා අපේ ජීවිතේම නැති කරලා දානවා ඒ නිසා මං කෙටි වශයෙන් මේ කාරණා පැහැදිලි කරේ. ඒ නිසා පින්වත්තුනි මේ අවිද්‍යාව නිසා හටගත් යම් ධර්මතාවයක් තියෙනවා නම් නාම රූප දෙකේ යථා ස්වභාවය නොදකින්වත් එක්කම ඒකාන්තයෙන් අපිට සත්පුද්ගල ආත්ම දෘෂ්ටියක් උපදිනවා. ඒ ඇති කරගන්න ආත්ම දෘෂ්ටිය සංසාරගත ජීවිතවලට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් උපදවලා දෙනවා ඒ නිසා පින්වතුනි ඔබටත් මටත් අපි හැමදෙනාටම තියෙන්නේ මේ නාම රූප පරිච්ඡේදය පිළිබඳ මනාකොට තේරුම් අරගෙන ඒ යථාබෝධය තුලින් කලකිරලා නොවැල්ලා මිදෙන්න මේ දේශනාව ඒ සඳහා මහෝපකාරී වේවා හැමදෙනාටම අධිගම මාර්ගඵල පිණිසම මේ දේශනාව මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. කළ දේශනා කළ අපි ඔබ සෑම සිළු දිනාටම ධර්ම අවබෝධ කරගන්නත් හැමදෙනාම බලාපොරොත්තු වෙනවා. එනිසා මේ තුලින් ජනිත වන උදාාර පුණ්‍ය සම්භාර ධර්මය ලෝකයක් සම්බුද්ධ ශාසනයත් පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා අධිග්‍රහිතු ශාසන මාම කිෂ්ඨකාරක සම්‍යක් දෘෂ්ටික සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දේව ඉසුරු වර්ධනය කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා මිය පරලෝකී යම්තා ඥාති හිතෝතුන් පිරිසක් පින් බලාපොරොත්තු ඉන්නෝ නම් ඒ සෑම සිළු දෙනාම ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදෙන් මෙපින් අනුමෝදන් වේවා දුක කරන්ින් මිදී සැපෙන් සැපේටපත්ව ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා ඔබ අප සෑම සිළු දෙනාටම පින් ලබාගත් වූ සියලුම දෙවියන් දේව ආශිර්වාදයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගෙන මේ ජීවිතය තුළදීම අධිගම මාර්ගඵල සාක්ෂාත් කරගන්න උදාාර පුණ්‍ය ශක්තියෙන් හේතුපනිශ්‍ර වේවා යම් හේතුවක් නිසා මේ ජීවිතය තුලදී ධර්මාබෝධයෙන් නොහැකි වුණොත් බොහෝ දුර සංසාරේ ගමන් කරන්න නැතුව සුගතිගාමි ආත්භාවයෙන් ලැබිලා අසත්පුරුෂ ආශ්‍රෙන් දුරින්ම දුර වෙලා සත්පුරුෂ ආශ්‍රයට යොමු වෙලා පාරමී සම්පූර්ණ කරගෙන බලාපොරොත්තු වෙන බෝධියකින් නිවන්සෝ සාක්ෂාත් කරගන්න මේ උදාාර පුණ්‍ය ධර්මයන් හේතු පාරමී වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං තීති සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මාතලේ ධම්මහදේ ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද මාංකඩවල සමාහිත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු